දැයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරත්මක වැඩ පිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේත් අපි කල්තබලද ප්‍රශ්නක් තියෙනවා අපි ඉල්ලා සිටිමු කල්තබලද ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරන්න කියලා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ඉතුරුනේ ප්‍රශ්න වලින් පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණ තුල සතිමත් වෙමි. දකුණු හා වම් යටිපතුල් තුල සතිය පිහිටන අතර මෙනෙහි කිරීමක් නොමැත. ඉබේ කෙරෙන දෙස බලා සිටිමි. සක්මන තුලද හුස්ම සංසිඳීම අවසන් වෙලා රාග ద్వේස මෝහ වශයෙන් සිතුවිලි ඇතිවීම අවම වී ඇත. රාග නැති, ద్వේෂ නැති, මෝහ නැති අවස්ථා වැඩි ලෙස දැනේ. එය අගය කරමි. පරයන්ක භාවනාව මම මූල කර්මස්ථානීය ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාවය. ඒ තුල නාසිකාග්‍රය දෙස බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිමත් වෙමි. හුස්ම සංසිඳිලා පරයන්ක භාවනාව තුලද රාග නැති, ද්වේෂ නැති, මෝහ නැති අවස්ථා වැඩි බව හඳුනා ගතිමි. ඒ අගය කරමින් ඒ තුල සතිමත් වෙමි. ඉදිනදා කටයුතු වලද සෑම මොහොතකම සතියෙන් ගත කරමි. ජීවිතයට පැමිණෙන බාධක ධර්ම වෙස්වලාගත් ආශිර්වාදයක්සේ සැලකමින් සාධක ධර්ම කොට ගනිමින් සිත තුළ වීරිය වඩෙමි. දවසේ පැය 24 කාලය තුළ සතිමත් වීමේදී රාග දේශ මොහ ඇතිවීම අඩු බව හඳුනා ගනිමි. හඳුනාගත් සැනින් නැති යන බවද අත්දැකිමි. වැඩි කාලයක් තුල රාග නැති, ద్వේෂ නැති, මෝහ නැති අවස්ථා තුල සිත පීඩන බව අවබෝධ කොටගෙන එය අගය කරමින් ජීවිතය ගත කරමි. මේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සිහියයි. උපදේශ අගය කරමි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය යම් කිසි කෙනෙක් අර භාවනාවේදී තේරුම් ගත්තොත් මගේ හිතේ තියෙන මධ්‍යස්ථ තත්ත්වෙ ඉල්ල තප තදික තපෙත් නෙවෙයි දුකෙත් නෙවෙයි අදුක්කම සුඛේ රාගෙත් නෙවෙයි, ද්වේෂෙත් නෙවෙයි, මෝහෙත් නෙවෙයි කියලා අපි ඔක්කොම නිවන් දැක්කා වගේ තමයි තියෙන්නේ. දවස පුරාම තියෙන ඔය හිත තමයි. අපි ඒක දන්නේ නැති නිසා අපි ඒකට කක්ක දාගන්න එක තමයි කරන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි ඒ රාගේ නැති, ද්වේෂ නැති, මෝහෙ නැති අඳුර හිත අඳුර ගත්තොත් හැම කෙනාම බොහෝ විට ඉන්නේ ඒකේ තමයි. ඒක තමයි කම්මැලි කියලා කියන්නේ ඕන ඔකට තමයි. නීරසයි කියන්නේ අන්නේ මොහොතට තමයි. පාළුයි කියලා කියන්නේ මේ මොහොතට තමයි. තනි වුණා වගේ දැනෙනවා කියලා කියන්නේ මේ මොහොතට තමයි. අපි ඒකට මොනවා හරි දාන්නේ. දාලා දාලා කියනවා බලන්නකෝ රාගය ආවනේ බලන්නකෝ ද්වේෂය ආවනේ බලන්නකෝ මෝහය ආවනේ කියලා. හොඳට බලන්න හිතේ ඒ කෙලෙස් නැති தත්ත්වය බොහෝ වැඩි අපේ. ඒක දන්නේ නැතිකම තමයි පෘ탁ජනකම. ඒ නිසා ප්‍රයෝගයෙන් පෙළලා දෙන්න රාගය ද්වේෂය මොහ නැති අවස්ථාවක්. එතකොට ඒ ගතිය අනික් වෙලාවෙදිත් බලන්න. උඟක් වෙලාට අපි ස්වභාවයෙන් හොඳයි. අර කරන පුංචි වැරදි ටික නැවත නැවත සමාදන් වීම නිසා මේ ජීවිතේ අපරාධය අඹුල් කරගෙන තියෙනවා. අපරාධ පැංගිරි කරගෙන තියෙනවා. අපරාධේ තිත්ත කරගෙන තියෙනවා. ස්වභාවයේ දකිනවා නම් ස්වභාවික හිත රාග ද්වේෂ මොහොනින් බොහෝ විට තොරයි. අන්න ඒක අගේ කිරීම මේක පස්පොලක ලියලා තියෙනවා. ඒකම දිනු කරන්න කියලා කියයි. පින්වත් ස්වාමින් වහන්සේ සතියෙන් යුක්තව එක්වරකට කළ හැක්කේ එක් කාර්යයක් පමණද? උදාහරණයක් ලෙස කෑම කමින් කෙනෙකු සමග කතාබස් කිරීමට සිදුවුවොත් එහිදී පැවතිය යුත්තේ කෙසේද? දෙක මාහට සක්මන් භාවනාවේදී බොහෝ විට සතියෙන් යුක්තව පැවැත්විය හැක. බාහිර අරමුණු සිතට ආවද එතරම් වෙලා නොපවතී. නමුත් පරයන්ක භාවනාවේදී දෙයස් වැසූ විගස විවිධ අරමුණු රූපද සමගින් මනසට විවිධ අරමුණු රූපද සමගින් මනසට පැමිණේ. ඒවා යම් වේලාවක්ද පවතී. එයට හේතුව පහදා දෙන්න ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ සියලු ශාන්තිය පතමි. ඔය කියන ප්‍රශ්න තුනම බොහෝ වෙලා බලන ඉන්න එනකොට Tamanටම ඒත්තු යන්න අරින්නක බුදුහාමුදුරෝ ඕක කිව්වත් නැහැ කිව්වත් මං ආමුදුරෝ ඕක කිව්වත් නැහැ කිව්වත් වැඩක් නැහැ. ඔක දිගට කරගෙන යන්න බැරි නම් විතරක් ප්‍රශ්න කරන්න. එකවර පුළුවන් දෙකක් ධර්මවල බලන්න එකක්ද? ඇයි අර කරනකොට මේක බේන්නේ මොකක්වත් අහන්න එපා. ඔකට ඔහොම පේන්න අරින්න. ඒක පෙනීම පෙනීම එහෙම බැලීමට බාධායි නම් විතරක් ප්‍රශ්න කරන්න. කවුරු හරි කිව්වත් අරමුණට ගන්න පුළුවන් එකයි එකවරකට කියලා ඕක වැඩක් නැහැ. තමන්ම අත්දකින්න ඕන. ඒ නිසා මේ ඔක්කොම පේන්න පටන් ගන්න තියෙනවා. අන්නේ පේන්න පටන් ගන්න එකට බාධා කරන්න එපා. කායිනත් අහල වැඩකුත් නැහැ. මේක දිගට කරගෙන යන්න පුළුවන්කම තමයි පෙරකල පින කියන්නේ. ඉතින් එන්නෝ දිගට මේකම බල බල ඉඳ එකක් කරනකොට දව 10ක් දේවල් මතුවෙනවා. ඒ නිසා තියෙන්නේ ලෝකේ තියෙන්නේ අපේ හිත අවුල් කරන්නමයි. ඕකට හිත අවුල් කරගන්න එපා. හිත කරදර ගන්න එපා. දිගට බලන්න ඉන්න. එතකොට වෙන්න ඕනේ දේ වෙනවා. ගෞරවනීය සාමින් වහන්සේ අප සක්මන් භාවනාවේදී ප්‍රධාන වශයෙන් කරන්නේ සිහියෙන් පියවරෙන් පියවර ඇවිදීමයි. එහි මූලික දේවල් පියවරෙන් පියවරට ටිකක් විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම මම නවක යෝගිනියෙක් වෙමි. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා උසස් ලෙස අගේ කොට සැලකමි. ඔය ඒක ඇත්තටම ගුරුවරයා ගෝලයාට කියලා දෙන එකක් නෙවෙයි. ගෝලයක් කරලා පේන ටික කියනකොට හරි වැරදි කියලා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මම මොනවාට කිව්වොත් මේ හෙට ඒක දැක්කේ නැහැ කියලා එක ප්‍රශ්නයක්. දැක්කොත් තව ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ කියලා දෙන කතාවක් මේකේ නෑ. උපදේශ ටිකක් දෙනවා. හැබැයි මට ආරක්ෂාකාරියෝ මෙහෙම කියන්න පුළුවන්. අපි ළඟ තියෙනවා සක්මන් භාවනා පිළිබඳ වීඩියෝ පටියක්. ඉතින් අපිට වෙලාවක විනාඩි 10ක් විතර ඇයි ඒකට ඒ පටිය බලන්න. මේකේ තියෙන අර මූලික උපදේශ ටික. හැබැයි මේ මේ විස්තර බලන්න ඕනේ මේ මේ විස්තර පේන්න ඕනේ කියලා එහෙම කියන්නේ ඉල්ලක් නැති එක තමයි භාවනාව කියන්නේ. එහෙම අපේක්ෂා කරන්න එපා. පේන දේ, වැටහෙන දේ වார்த்தාවට දාන්න. එතකොට නම් පුළුවන් අපිට මාර්ගය අමාර්ගය පෙන්ලා දෙන්න. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව මා සක්මනේ යෙදීමේදී මාගේ දකුණු පාදයේ ඉදිරියට තැබීමේදී හැම විටකම බරගතියකින් නා ඇදේට තැබෙන බවත් වම් පාදයේ හැම විටදීම සැහැල්ලුවෙන් ඉදිරියට ගෙන යන බවත් දැනේ. ඒ වගේම මේ පාදවල ශබ්දයක් කරකර ගාමින් නැගෙන බව මට හැඟේ. පරයන්ක භාවනාවේදී මා මෙතන සිටිමි යන අදහසින් ඉඳගෙන සිටින අතර මට හැම විටම මූලිකව දැනෙනුවේ මගේ උදරයේ පිම්බීම හා හැකිලීමයි. ඒ විනාඩි ගණනාවක් කෙලස ගෙවි ගිය පසු හුස්ම රැල්ල උඩට පහතට යන ආකාරය දැනේ. එහිදී ආශ්වාස රැල්ල සිසිල් ගතියක්ද ප්‍රශ්වාස රැල්ල උණුසුම් ගතියකින්ද පිටවන බව අවබෝධ වේ. මේ අතරතුර සිතවිලි දුරගමන් ගොස් ආපසු හුස්ම රැල්ලට එක්වෙන බව අවබෝධ වේ. ගරු ස්වාමීන් වහන්සේ මා මේ කරගෙන යන ගරු ස්වාමීන් වහන්සේ මා මේ කරගෙන යන සතිමත් භාවයේ අඩුපාඩු ඇතනම් පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. ඇත්තට සතිමත් වෙච්චාම වෙන්නේ තමන්ගේ තියෙන අඩුපාඩු කණ්ඩේ පේන එක තමයි. ඒකයි මොකද දෙනේ සත්‍යමත් වෙන්න කැමැති නැත්තේ. අපි කැමැති අනුන්ගේ වැඩි අඩුපාඩුකම් බල බල ඉන්න. නැත්තම් තමන්ගේ අඩුපාඩු නොබල ඉන්න. නමුත් සත්‍යමත් වුණොත් පේනවා කෙලින් ඇවිදින්නත් බෑ කියලා. අපි අනුන්ට උපදෙස් දෙනවා කෙලින් ඇවිදපළයි කියලා කක්කොට්ට වගේ. හැබැයි අපි යන්නේ ඇදට. ඒක අරමුණක හිත තියාගෙන ගියාම নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් මේක මගේ දෝෂයක් නෙවෙයි මනුස්ස හිතේ දෝෂේ. අපි ඔක්කොම එකතු වෙලා කියනවා ඇත්ත තමයි ඒක. එහෙම තමයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේකම බලන්නේ තරම් අපිට පෞරුෂත්වයක් තියනවාද? අපිට පින තියනවාද? එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ කිසිම පාලනයක්, නේවාසික බවක්, විධායක බවක්, වේදක බවක් අපිට නැහැ. අපි හිතාන ඉන්නවා මේක මට ඕන විදිහට තමයි යන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. අන්නේ බව තේරෙන්න පටන් ගන්න අවස්ථාව මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව මේක මේ භාවනා කිරීම ලැබිච්ච උත්තරයක් බව සතියෙත් ලැබිච්ච ඍජු දර්ශනයක් බව දැනගෙන සතිය කඩා ගන්න නැතුව මේවා අඩුපාඩුකම් විතර බලන්නත් එපා. මේ තමයි කවුරු බැලුවත් පේන හැටි. ඒ නිසා ඒක දැකලා නිර්භයව ඒක වාර්තා කිරීමේ අහිංසකම තියෙනවා නම් අපි කාගවත් අඩුපාඩු බලන්න එකක් නැහැ. අනුගේ අඩුපාඩු බලන්න ඉස්සෙල්ලා Tamanට දකුණු කකුල කෙලින් තියාගන්නවත් බෑ කියලා තේරෙයි. හරියට මේ බබෙක් නැගිටලා ඇවිදින්න හදනකොට වගේ පියවර දෙක යන්න ඉස්සලා හිත වැටෙනවා. ඒ වගේ අපේ හිත පිට යනවා. අන්න ඒ බව දැනගෙන ඔය තව තවත් ඔය විදිහට වාර්තා කරන්න පුරුදු වෙන්නේ. එතකොට හුඟක් අඩුපාඩුකම් මැකෙනවා. ගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාව. මම භාවනාවට උචිත ලෙස සමබර සමමිතික ලෙස පට්ටල් වී ඉඳගතිමි. මාගේ පාද අත් දෙක හා සිරුර ඉඳගෙන සිටින විට ස්පර්ශවන ආකාරය හඳුනා ගතිමි. දෑස් පියා මුළු සිරුර දෙසම සිතින් බලා විනාඩි කිහිපයක් විනාඩි 10ක් පමණ ගතවන විට සිරුරේ ප්‍රකටව පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළ හැකි විය. ඊතා ප්‍රකටව දැනුණු මේ උදරයේ පිම්බීම හැකිලිම මද වේලාවකින් ක්‍රමෙන් තුනී වන බවක් හැඟුණි. තව දුරටත් ඒ දෙසම බලා සිටීමේදී වරින් වර බාහිර අරමුණු වෙත සිත දිව ගියේය. ඒ වායේ නොඇලී ඒ සිටිවිල්ලක් බව තේරුම්ගෙන එය මගහරිට ලදී. නැවත පිම්බීම හැකිලිම දෙස බලා සිටන විට විවිධ ශබ්ද වේදනා ඇසුණු නමුත් ඒ සැමස පිටම ශබ්දයක් වේදනාවක් සිතවිල්ලක් යන আদি වශයෙන් ඒවා ඉවත් කර ගනිමින් දිගටම අරමුණට නැවත පැමිණෙමි. මෙසේ ශබ්ද සිතවිලි ගලායේම ස්වභාවයක් බව තේරුම්ගෙන පිම්බීම් හැකිලීම් නිරීක්ෂණය කරන විට ඊටාම අඩු මට්ටමකින් මෙම ක්‍රියාව සිදුවන බව අවධානයෙන් නිරීක්ෂණය කළෙමි. මෙසේ දිගටම සිතද කයද සැහැල්ලු වන බව අවබෝධ විය. එම අවස්ථාව දිගටම පවත්වා ගැනීමට අදිටන් කළෙමි. දැන් මාගේ සිරුර මාළඟ ඇද්ද යන සැකයක් මතු වූ අතර තොල්පටවල චලන පපුවේ වම්පස චලන අත්ින්දෙමි. නමුත් පෑයකට පමණ පසු මගේ වම් පාදයට වම් මොහොරේ සත් යන දෙක ඇති බවක් දැනිනි. ඒ තරමක් තරමක රිදුම් දීමක් ලෙස නිරීක්ෂීමි. සක්මන් භාවනාව ඊට හොඳ හොඳින් කර ගැනීමට අද දින හැකියිය. පාදයක් ඔසවන විට විලුමින් එසවීම, පාදයේ මාපට ඇඟිල්ල පොළවේ ස්පර්ශ වී ඉහළට එසවීම, ඉදිරියට යෑම, එවිට වලලු කුර දනිස යන දෙක ප්‍රකටව නැවෙන ආකාරය නිරීක්ෂණය කළ අතර පොළොව මත තැබීමද රළු බව සීතල බව ඒ ස්ථානවලට අනුව නිරීක්ෂණය කළෙමි. දැන් මාහට සක්මන නොකර දිනත් කටයුත්තක් සඳහා යෑමේදීම මෙම වටිනා අත්දැකීම ලබා ගැනීමට හැකි වී ඇත. නමුත් හදිසි කටයුත්තකදී නොවන බව සමාවයද කියා සිටිමි. සිතේ ඇතිවුණු මේ ප්‍රමෝදය තව දින ගණනකට ගත කළ හැකි නම්ද යන හැඟීමද ඇතුව ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේකේ පරියංක භාවනාදී කීප තැනක සඳහන් කරලා තියෙනවා පිම්බීම හැකිනීමට හිත ගත්තා කියලා. හැබැයි ගත්ත බවට සාක්ෂියක් හෝ ප්‍රත්‍යක්ෂණයක් ලියලා නැහැ. අපි ඊයේ පෙරේද දෙකේම මතක් කරා හිත පිටට ගියේ පිට පිටට ගියේ හිත නැවත ආරමුණට ආවනම් ඒ ආපු බවට සාක්ෂියක් නිරීක්ෂණය කරන්න ඒක වார்த்தාවට දාන්න කියලා. එතෙන්ට එනකම්ම ලියලා තියෙනවා කිසිම නිරීක්ෂණයක් දීලා නැහැ. මම පිම්බිම් මැකිරම ගත්තට පස්සේ කයේ කම්පන චංචල තේරෙනවා වගේ කියලා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම නැවතත් මතක් කරනවා මේ වගේ වෙලාවක නැවත හිත ආපු වෙලාව මම මේ විශේෂයෙන් කියන්නේ මේ කොහොමද දැනගත්තේ හිත නැට ආවයි කියලා මොකෙන්ද තහවුරු කරේ කියන වචනේ දුවට මතක තියාගන්න ලියනකොට අනිවාර්යයෙන් මේකට කරුණෝ සපයන්න එතකොට රචනයේ වටිනාකම කියන්න බැරි තරම් වැඩි වෙනවා. මේක ඉතින් ළඟට ගෙනල්ලා නතර කරලා තියෙනවා ලියන්නේ නැතුව එක්කෝ කීප දේ ඇහිලා නැහැ. එහෙම නැත්නම් ඒක අගේ කරලා නැහැ. එහෙම නැත්නම් ඒ වෙලාවේ නිරීක්ෂණය කරලා නැහැ. ඒ නිසා ඒ ටිකත් එකතු කරා නම් රචනයේ තව ලස්සනයි. ගෞරවනීය සාමින්වහන්ස චිත්තානුපස්සනාවේදී සමහර විට පැයක් විනාඩි 45ක් පමණ සිතවිලි එන්නේ නැතුව තිබෙනවා. එය තීන මිද්දේද නැත්නම් සමාධියේ අවස්ථාවක්ද? චිත්තානුපස්සනාවේදීත් මාර්ගඵලයක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවාද? ඔය චිත්තානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා වර්ණ ගන්න නැතුව ඕක දිගේ ගොඩක් කියන්න පුළුවන්. මේ මොකද්ද මේ මේ චිත්තානුපස්සනාව කියන එක කිව්වොත් අපිට සබාවට තේරෙයි. එහෙම නැත්නම් මොකද්ද එකක් පෙන්නලා කියනවා. මම ඒකේ තමයි හිටියේ. ඒකෙන් මට මේක ලැබෙයිද ඒක ලැබෙයිද? මම චිත්තානුපස්සනා කියන එක මොකක් හිතලා මොන අදහසින් වර්ණනනවද අර්ථකථනය දෙනවද කියලා මම දන්නේ. මේ වෙලාවේ අහන්නත් බෑ මොකද අපිට වෙලා මදිකම තියෙනවා. ඒ නිසා හෙටත් ලියන්න ඉස්සෙල්ලම ලියන්න මොකද්ද චිත්තානුපස්සනාව කියන්නේ කියලා. අන්නේ පටලවිල්ල නොවෙන්නයි කමටහනක් දීලා තියෙන කරුණා කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා ඒකේ මොකද්ද පේන්නේ කියලා ලියන්න. ඉතින් ඒක ලියන්නේ නැතුව මේ චිත්තානුපස්සනයි ආඩම්මනා කරන ගියාම කොහොමද උත්තර දෙන්නේ? ඒක නිසා උත්තර අවශ්‍ය නම් කරුණා කරලා තමන් මේ රචනයට අදාළව චිත්තානුපස්සනා කියලා වර්ණගන්නේ මොකේද කියන එක කිව්වොත් අපිට පුළුවන් සාකච්ඡාවට ගන්න. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අද දිනට નિયમિત පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කිරීම ආරම්භ කළෙමි. ටික වේලාවක් යන විට සිත සක්මණෙන් පිට යන්නේම නැති බව වැටහිනි. ඇවිදිනවා ඇවිදිනවා යයි සිතා වේගවත් කළෙමි. තවත් ටික වේලාවකින් මෙනෙහි කිරීම නැවතී ගොස් බාහිරෙන් කෙනෙකු ඇවිදින දිහා බලා සිටිනවා වැනි විය. උදාහරණයක් කිව්වොත් ස්විචයක් දමා රොබෝ කෙනෙක් ඇවිදින දෙස බලා සිටිනවා ලෙසත් බලා සිටින්නේ හිතයයිද ඇවිදින්නේ කයයයිද සිටුනි. හැම විටම සියලු ක්‍රියාවලීන් නිරීක්ෂණය විය. එනම් වම දකුණ පාදයේ එසවෙන තබන අයුරු එමෙන්ම ඇවිදින වග බාහිරෙන් සිට පෙනිනි. අවසානයේ හිත විසිරෙන්නේ නැති බව අත්දැකිමි. ඒ ගැන සිතා ප්‍රීති වීමි. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවට ඉඳගෙන සිත හුස්ම යොමු කරගෙන ඒ දෙස බලා සිටියෙමි. කෙමෙන් ඇතුල් වීමත් පිටවීමත් දෙස නිමිහැනහිල්ලේ බලා සිටි විට ක්‍රමෙන් සිවුම් වී නැති වී ගියේය. හිස් බවද මෙනෙහි නොකර ඒ දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් හිස් නේද යම්න සිටීමත් සමගම නොඑක් සිතුවිලි පැමිණෙන්නට ගනී. බලෙන් වලක්වා හිස් බව බැලීමට වීර්ය කළත් සෑම විට මෙය කළ නොහැක. ඔබ වහන්සේ රාත්‍රී ධර්මදේශනාවේ දේශනා කළ සේම නින්දට වැටෙන ප්‍රවණතාවය වැඩි. තවදුරටත් මෙලෙසම කළ යුතුයද වෙනසක් සිදු කළ යුතුයදයි පහදා දෙන්න. මේ දින දෙකෙහිදීම යන එන විට කෑම කන විට හා කරන කටයුතු වලදී ඒ ක්‍රියාව කරන විට එතන සිත තිබෙන බව හඳුනා ගතිමි. කිසියෙකු සමග කතා නොකර සිටීම මේ ගුණය වඩා ගැනීමට ඉතා හොඳින් උපකාරී වන බව වැටහිනි. අකුසලයෙන් මිදීමේ ගත කරන දින කීපය ජීවිතේ වටිනාම කාලය බව දනිමි. ඒ සඳහා මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනයත් නිවන් සුව විඳීමේ වාග්ය වාසනාවත් ලැබේවායි පතමි. මේකේ එක ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ අර වගේ විවේක වෙනකොට ඒකේ ඉඳ ආසයි නමුත් හිතවිලි ඇවිල්ලා ඒක වයින් කරන්න යනවා එතකොට නිින්දට වැටෙනවා අන්නේ වෙලාවේදී එහෙම මොනක්වත් ප්‍රයත්න කරන්නේ නැතුව විවේකී આવොත් විවේකී දෙන්න දෙන්න හිතවිල්ලාවත් හිතවිතේ ඉඳ දෙන්න මෙන්න මේ දැන් තියෙන්නේ මේකේ කියන අවධිය තියෙනවනම් නිින්දෙන්නේ නැහැ. පොරකණ්ඩ ගියොත් හති වැටලා නිින්දට වැටෙනවා. ඒ නිසා විවේක වෙනකොට විවේක වෙයි හිතවිලි වෙනකොට හිතවිලි වෙයි. ඒ දෙක අතර තියෙන පටිච්ච සමුප්පාදය. මේක આવොත් මේක එනවා. මේක આવොත් මේක එනවා. ඒක වළක්වන්න හෝ මේක වැඩි කරන්න උත්සාහ කරන්නේ නැතුව දෙකටම සමහිත දාගෙන ඉන්න සතිය තියෙන්න ඒ සඳහා ඒ අවදිභාවය ආවොත් නින්දට එන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මේ අහපු පොඩි ප්‍රශ්න කර කොටසට උත්තරයක් වශයෙන් දෙන්න තියෙන ඉතින් ගියාට පස්සේ මම යා මුකුත් කරන්න යන්න එපා. චේතනාපූර්වක මොනක්වත්ම කරන්න එපා. සවිඥානිකව මොකක්වත් කරන්න එපා. මේ වෙන දේ දිහා බලනින්න. එතකොට විතරයි පටිච්ච සම්පාදේ තේරෙන්නේ. හේතු නිසා මේව පහළ වෙනවා. මේ ඵල නිසා මේ හේතු පහළ වෙනවා. මම අත දැම්මොත් ඒක අනිවාර්යයෙන්ම පෑදිදියට බොරදියෙක් වුණා වගේ වෙනවා. අන්නේ වෙලාවේදී මොනවක්වත් නොකර වෙන දේ ඒ විදිහටම බාරගෙන ඒ විදිහටම වාර්තා කිරීම තියාගෙන ඉන්න. එතකොට හරි භාවනා හරිම ධාර්මික වෙනවා. ස්වභාව වෙනවා. අත දාලා ඒක කරන්න මේක කරන්න ගියොත් එන අවුල නොකිරීමට ගන්න උත්සාහයට කියනවා විපස්සනා අනුගහිත කියලා කියන්න පුළුවන් ශික්ෂාව කියලා. අත ගන්න එපා. යන විදිය දිහා හොඳට ස්වභාව සිද්ධියට ඉඳ දීලා බලන්න. තෙරුවන් සරණයි අවසරයි ගරුනායක ස්වාමින් වහන්ස මම ආධුනිකයෙක්නි සක්මන් භාවනාව හා පරයන්ක යන දෙකෙහිදීම සමාන අත්දැකීමක් දැනේ සක්මනේදී පුළුම් මත ඇවිදිනවාක් මෙන් කයට දැඩි සුවයක් දැනෙන අතර සිතට ප්‍රීතිමත් ප්‍රබෝධමත් බවක් දැනේ බොහෝ විට සක්මනේදී දිනෙත් පියාගෙන සක්මන් කරමි එවිට හැඟීම පරයන්ක භාවනාවට ඊට සමානයි එසවීම ගෙන යාම තැබීම ලෙස දෙපා චලනය මත සක්මන ආරම්භයේ සිටම සිහිය පිහිටයි. ඔබ වහන්සේ පෙර කී පරිදි gediya පිටින් සක්මන් කරනවා යන හැඟීම දිනෙත් පියාගෙන මිනිත්තුවක් පමණ සක්මන් කිරීමට පටන් ගන්න සිට දැනේ. බාහිර සිතුවිලි ඇතැම් විට පැමිණියද ඒවා සමග ගනුදෙනුවක් නැත. එනම් ඇතැම් විට ඒ ඔස්සේ සිත දිවීම සිදු නොවේ. නමුත් ඇතැම් සිතුවිලි සමග සිත ටික දුරක් දුවන නමුත් වැඩිපුර නොයා නැවත අරමුණට එනම් එසවීම ගෙන යාම හෝ තැබීම වෙත පැමිණ සිත ආද පැමිණි විට සිත ආදරයෙන් බාරගතිමි. එය දැනනුවේ කණුවක කඹයකින් බැඳ ඇති ගවයේ කඹයේ දුර සීමාව දක්වා ඇතැම් විට ගොස් නැවත කණුව මුලට පැමිණීමක් ලෙසයි. එසේ සිත දිව්වද තැවීමක් නොමැතිය. එම කෙටි දුර දිවීම නිසා සක්මනේදී හෝ පරයන්කේදී ඇතිවන එම සමාන සුවදායි ප්‍රීතිමත් ගතිය වලාකුලක පාවෙනවා වැනි හැඟීමට බාධා වෙන බවක්ද දක්නට නොමැත. පර්යංකයට ආධුනික බව නිසා මිනිත්තු 30ක් පමණ යන විට දෙපා වල දනහිස් කෙන්ඩා ආශ්‍රිත වේදනාවක් ඇතිවේ. මිනිත්තු 45ක් පමණ සිටිය හැක. එහිදී ආශ්වාස ප්‍රශ්වාස වීම වම් හෝ දකුණු නාස්පුඩුව අගට දැනෙන අතර එය ක්‍රමානුකූලව වේගවත් වී ඊතා සිහින් වී නූලක් මෙන් දැනේ. එහිදී ආශ්වාස ප්‍රශ්වාස වීම හොරෙන් සිදුවන්නාක් මෙන් හොරෙන් දැනෙන්නාක් මෙන් දැනේ. දෙපාවල දනහිස් කෙන්දාවල වේදනාව දැනෙන විට එම දැනෙන ස්ථානයට සිහිය පිහිටවේ. නමුත් එහිදී මාහට දැනෙනුවේ සිහිය දෙකට බෙදී ආශ්වාස ප්‍රශ්වාස හා වේදනාව යන අරමුණු දෙක ටම මාරුවෙන් මාරුවට පිහිටන බවකි. එදිනෙදා ක්‍රියාකාරකම් වලදීද සක්මනේදී හා පර්යංකේදී අත්විඳින සතිමත් බව බොහෝ දුරට පවතින බව දැනේ. අතපය චලන ඉරියව් හසුරවන හැම විටම එම සමාධිමත් බව දිගින් දිගටම පවතින බව දැනේ. තවත් අයෙක් සමග කතා බහ නොකරම මෙම සුවය ප්‍රීතිය තුල දිගටම සිටීමට සිටීමට සිටී. මා කෙරෙහි අනුකම්පාවෙන් තව දුරටත් මග වඩා ගැනීම පිණිස මාර්ගයේ දෝෂ අඩුපාඩු පෙන්වා නිවැරදි කර දෙන මෙන්න ඔබ වහන්සේගෙන් নমස්කාරක පූර්වකව ඉල්ලමි. ඔය පරියන්කේ හක්මනේදී විශේෂයෙන් මේ වගේ අර එකලස්සයකින් එනකොට ඇත් දෙක වහන්න හිතෙනවා. එහෙම වුණාට හිත වහන්න එපා කියන එක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒක අපරාධයක් පවක්වත් එකක් නෙවෙයි. නමුත් ඇත් දෙක වහන්න නැතුව සිටීම තමයි හක්මනේදී කියන්නේ. පරියන්කේදී ඇත් දෙක අරගෙන ඉන්න එපයි කියලා කියනවා. වහගෙනම ඉන්නයි කියලා කියනවා. ඉතින් මේ දෙකේ තියෙනවා මේ සමාධියට සහ වීරියට අදාළ ගතියක්. ඇද්දක වැවයි කියලා පව් සිද්ධ වෙනවා කියන එක නෙවෙයි මං කියන්නේ. එහෙම හිතෙනවා. හිතන පළියට එහෙම කරන්න එපා. පුළුවන් තරම් අවදීන් කරන්න පරියන්ක ওই විදිහට ගියාට කමන්නේ. තුන්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේ පටන් පෙර දෙදිනට වඩා වැඩි පියවර ගණනක් යනතෙක් ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙසත් ඒ එක් එක් අවස්ථාවේ මුලැමැදාග වශයෙන්ුත් මෙනෙහි කිරීම සිදු විය. පෙරට වඩා වැඩි පියවර ගණනක් යා හැකි බව සිහිවීමත් ඒ වාර්තා කිරීමට මතක් වීමත් සමග නැවත පියවර කිහිපයක් සවිස්තරව මෙනෙහි කළ නොහැකි විය. නමුත් ඒ මතක් වීමත් සක්මන මෙනෙහි කිරීමත් අතර වෙනස සිහියට පැමිණීමෙන් නැවත සිහිය සක්මන කරා යොමු විය. අවස්ථා කිහිපයක් මෙසේ වීමෙන් පසු වාර්තා කිරීමේ සිතුවිල්ල සම්බන්ධයෙන් ඇති වැදගත්කම අඩුවීමත් සක්මන විවරණය කර දැකීමේ වැදගත්කම වැඩිවීමත් නිසා සක්මන වඩා පහසු බවක් දැනිනි. සක්මනේ එක් අවස්ථාවක් ලෙස තබනවා අවස්ථාවේ අවසානයේ ඇඟිලි වලට දැනෙන ස්පර්ශයේ ස්වභාවය පහසු අපහසු භාවය එවිට දැනෙන හැඟීම් එවිට මේ සියල්ල තෝරා බේරා ගැනීමට සිදුවන ක්‍රියාවලිය පිළිබඳ අවධානයෙන් සිටීම මුලදී ප්‍රනීත බවකින් දැනුණත් මේ පසුව මේ සියලු ක්‍රියාවලින් දෙස පොදුවේ බලා සිටීම මිස කොතෙක් විභජනය කළත් ਸਰවත්‍ර සමානතාවයක් මිස සොයා බලා වෙහෙසෙන්නට තරම් දෙයක් ඇති බවක් නොදෙනීයයි ප්‍රනීත නැති නමුත් එකී ක්‍රියාවලිය දෙස බලපෑම් නොකර බලා සිටන තාක්කල් අපහසුාවක් නැති බවත් ප්‍රනීතව දැනෙන අවස්ථාව පවා සාපේක්ෂකව ඒ මට්ටමින් අපහසුතාවයක් පීඩනයක් වෙනසක් ඇති කරන බව හැඟේ. සක්මනේදී ඇතිවන අනෙක් වේදනා කැක්කුම් වෙනත් අරමුණු සියල්ලටම මෙම ලක්ෂණ පොදු බවක් හැඟේ. පරියංක භාවනාව මම දැන් මෙතන අදහසට අනුව ඒ ඔස්සේ සිහිය යොමු කරගෙන භාවනාව ආරම්භ කළෙමි. දැනෙන පරිදි ඊතා කෙටි වේලාවකින් ඊතා හොඳින් අරමුණට යොමු වන බවත් ඉන්පසු අරමුණ තුල ක්‍රියාත්මක වීමත් තුලින් ඒ අවස්ථාවේ කයටත් සිතටත් ඊතා සැහැල්ලු බවක් දැනේ. ඒ ස්වභාවයේ සිත පිහිටුවා සිහිය පවත්වාගෙන යාමේදී එක් අවස්ථාවක සීමාව විස්තර කිරීමට අපහසු නමුත් කැපිපෙන්න ත්‍රිවතාවයක් දැනිනි. එය කයටත් මේ යම් මට්ටමකින් දැනිනි. නමුත් හඳුනාගත හැකි වූයේ සිදුවීමෙන් අනතුරුයි. උපමාවක් ලෙස කිව හැක්කේ මැනුවල් වාහනයක ගියර් මාරු කරන විට වෙනවා මෙන් හෝ කැමරාවක් normal mode එකේ සිට HD mode එකට මාරු වුණා මෙනි. සිතට දැනෙන හැඟෙන සියල්ල අතිශයින්ම සුපැහැදිලිය. එකින් එක වෙන වෙනම ආභාදයකින් තොරව අංශක 360ම දැකිය හැකියාවක් මෙනි. මෙම අවස්ථාව පළමු දිනේ එක්වරක්ද දෙවෙනි දිනේ අවස්ථා දෙකක් පමණද විශේෂයෙන් දෙවෙනි දින වඩා පැහැදිලිවද වැටහිනි. මෙහිදී දැනෙන අභ්‍යන්තර නිහඬතාවය මුලින් ප්‍රණීතයයි කිව හැක. පසුව එයත් තවත් එක් හැඟීමක් පමණි. මේ අවස්ථාවේදී වෙනත් අරමුණු නැති තරම්ය. සාමාන්‍යයෙන් ප්‍රකටවන වාර්තා කිරීමේ අවශ්‍යතාවය ගැනද හැඟුණේ නැත. මෙසේ සැලකේ යුතු වේලාවක් ගත වී නැවත වෙනත් අරමුණු සාමාන්‍ය වේගයෙන් හිතට එන්නට ආරම්භ විය. එයත් පැහැදිලිව හඳුනාගත හැකි වූයේ සිදුවන අවස්ථාවේද ඉන්පසුව ද යන්න හරියට කිව නොහැක. විශේෂ රසවත් භාවයක් පෙරමෙන් නොදැනුණත් මෙලෙස තවදුරටත් යෙදෙන්නට මිස තවම පසුගාමී බවක් දැනුනේද නැත. හැකි පමණ කරුණු සටහන් කරන්නට උත්සාහ කරමි. වැරදි අඩුපාඩු නිරස්කොට පෙන්වා උපදෙස් ලබා දුණු සීක්වා. අමතර ප්‍රශ්නයක්ද ඇත. අතීතයත් අනාගතයත් පිළිබඳ නොවිමසා සිටින මේ මොහොතේ එම අවස්ථාවෙනොත් මිදෙන්නට නොහැකිද? හැකිනම් මේ කෙසේද? ස්වාමින් වහන්සේට අනේක වාරයක් පින් නිවනින්ම නිවි සැනසෙත්වා. සමහර වෙලාවට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍ර එක රස වෙලා හිටිනවා. ඒකට පුදුමාකාර සීමිත දැනීමක් එනවා. manussත් ඉක්මවල යනකම. ඒ ආය හැලහැප්පිච්ච ගමන් ආයසරය සාමාන්‍ය දැනුමට එනවා. ඉතින් ඒ වගේ ඒවා කෝල ගති තියෙනවා මුලින් මුලින් මේ මට අයිති දෙයක්ද නැති දෙයක්ද කියලා නැත්නම් වාර්තාගත කිරීමයි මේ වෙලාවේ පේන දේ බැලීමයි අතරත් කෝල ගති පහළ වෙනවා. ඉතින් ඒ ටික නැතුව කාටවත් යන්න බෑ. ඒ නිසා ඒව ටිකක් අර බහතෝරන කාලේ පොඩි ළමයින්ගේ ව්‍යාකරණ හොයන්න බැරුව වගේ ඒක පුරුදු කරන්න. ඒක කරලා කරලා ගියාට පස්සේ ඔක්කොම අතේ අතට එනවා. වශී වෙනවා, සිද්ධි වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකට හේමම නිසිනින්ද වෙන්න අරින එක තමයි හොඳම වැඩි. මේ වරදින්නෙම නැතුව යන්න හිතන්න එපා. කවදාකවත් එහෙම කරන්න බෑ. අත්තරදි කර කර කර කර ඉදිරියට යනකොට ලැබෙන අත්දැකීම පරිචය මොනම දෙකින්වත් ලබන්න බෑ. ඒක විස්තර කරන්නත් බෑ. හැබැයි අහගෙන ඉන්න එකට තේරෙනවා මොකද්ද වෙමින් තියෙනවයි කියලා. ඉතින් ඒක ඒකට තියෙන ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා වෙන විදිහක් නැහැ. ඒ නිසා ඔයගේ කට්ට කට්ටයි කට්ටකට පැන්නාට පස්සේ ඕකම නැවත නැති කිරීමෙන් තමයි ඒකේ පූර්ණත්වයට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ඔය වගේ අඩුපාඩු වලට අඩුපාඩුකම් කියන්නේ අපි කියන්නේ හුරතල් කියලා. පොඩි ළමයි බහ තෝරනකොට කරන වැරදි වලට අපි කියන්නේ හුරතල් කියලා. ව්‍යාකරණ ලකුණු කැපිල්ලක් කරන්නේ නැහැ. ඒ නිසා උදට යන වෙලාව ගැම්ම කඩා ගන්න නැතුව නිචිපතා දිගට කරගෙන යන්න. එතකොට වැල යන පැත්තට මැස්ස ගැහුවා වගේ වෙයි. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව ඇතුළට එන වාතය සීතලට වඩා පිටතට යන වාතය උණුසුම් බව හැඟේ ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ කෙටි බව හැඟේ කුරුමීමේක හික්මාලීම අමාරු වගේ හිත වෙනත් සිතුවිලි කරා ඇදී යන්න හැදුවාද අමාරුවෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසයට සිත දැඩිව යොමු කෙලිමි සමහර වෙලාවට මధుරෙකු කනවා මෙන් වේදනාවක් දැනේ එවිට වේදනා වේදනා කියා ඉවත් කිරීමට යත්න දැරුවද ඩෙන්ගු මදුරුවකයි සිතා මදුරුවා පන්නා දැමීමට සිත්විය. දෙක සක්මන් භාවනාව පාදයට පොළවේ බොරළු හඬ බොරළු ගතිය හොඳින් දැනේ. පාදයේ සියුම් ස්ථාන බොරළු වලින් පීඩනයේදී සදවන සැටි හොඳින් දැනිනි. සිරුරේ බර පාද දෙකට මාරු වෙමින් දැනෙන හැටි අත්විඳෙමි. මාරුවෙන් මාරුවට පාදවල අඩි හොඳින් පොළවේ වදිමින් පියවර ගණනාවක් මම දැන් ඇවිදිමි සතිය අනුව කටයුතු කරමි. මාහට අනුකම්පාවෙන් උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වී උතුම් නිර්වාණය ලැබීමට අප හැමගේ කුසලයන් හේතු වේවා. ඔය භාවනා කරනකොට මේ මම වැඩ කරනකොට හිත වැඩ කරන හැටි, වචනේ වැඩ කරන හැටි හොඳට පේන්න පටන් අර ගන්නවා. උනාට පස්සේ ඒකට හේතු කරනු කියනවා මිස කිසිම දෙයක පාලනයක් නැහැ. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔච්චරයි ඇඩල්ට් සයිකොලොජි කියන්නේ. වැඩි හිටියෝ කියන්නේ ඔච්චරයි. කරන්න දෙන යඩකම් තේරම කරලා ඊට පස්සේ නිදහසට කරුණු කියනවා කිතුල් ගහට නැගයි කියලා අහුවා මේ තනකොළ ටිකක් කපන්න ගියා. කොහෙද කො කිතුල් ගහේ තනකොළ? ඒක නෙවෙන්නේ මේ බයින්නේ. ඒක නෑ. ගියා තිබුණ නෑ. ඉතින් ඕක කරන බව හෙලි හෙලි කරන්නේ. අපි කරන හරියක් කරන්නේ චාටය චාටුව මායාව නමුත් මෙතන බුදුහාමුදුර ඉස්සරහට මානව කරන්න දෙයක් නැහැ නේ. අන්නේ කොහොඳට බලලා මගේ හිත වැඩ කරන හැටි මෙහෙමයි කියලා දැක්කට පස්සේ තේරෙනවා මේකත් එක මරුණුත් ඒකාන්තේම සංසාරේ. මේක හෙලි කරගන්න පුළුවන් වුණොත් මැරෙන්න ඉස්සර සත්පුරුෂයන් ඉදිරිපිට සද්ධර්මයේ ඉදිරිපිට අපිට පේන්න පටන් ගන්නවා සුද්ධියක් වෙනවා කියලා. ඉතින් ඒකට කියන්නේ වමාරිල්ල කියලා. විරේචනය කරන තමලක තියෙන හේ කරුණු හෙලි කරන්න හදනවා. ඔක්කොමලා හෙලි කරලා බැලුවොත් ඔක්කොම ළඟ තියෙන එකම වැරද්ද. ඒ නිසා බය වෙන්න එපා. ඕක ක්‍රමේ ඕකමයි. දිගට ඕකම කරගෙන යන්න. මද්දුරුවෝ ගැන කියනකොට ඥානදන්දගේ මදරුවෝ ගැන හිත කියලා හිතන්නේ කිව්වා. මද්දුරුවෝ කියලා හිතන්න බා මදරුවෝ කියලා හිතන්නේ කිව්වා. ඉතින් උමුත් කන්නේ බයි ගොයින් හරි. ඒ නිසා මදරුවන් ගැන හිතලා කටයුතු කරගෙන යන්න භාවනාවේ. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින්වහන්සේ මා වසර 4ක පමණ කාලයක සිට භාවනා කරන යෝගිනියෙක්මි. දැන් මාගේ සතිය ඊටා බලවත්ය. වේදනාවන්ද ගෙවි යමින් පවතී. විටක සුළු වේදනාවක් සංඥා ස්වරූපයෙන් දැනේ. විටක අරූපී තත්ත්වයක්ද ඇති වී නැති වී යයි. තවත් විටක පුංචි පුංචි තැති ගැනීමද හටගනී. එවිට මම මම මා ඔබ වහන්සේ ධර්මදේශනාවලට සවන් දෙමින් එවිට මම ඔබ වහන්සේගේ ධර්මදේශනාවට සවන් දෙමින් උපදෙස් ලබා ගතිමි. එහෙත් තවදුරටත් ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව මුලදී ඊතා වීර්යවන්තව සක්මන වඩා ගතිමි. දැන් මාහට පෙරමින් වීර්ය කිරීමට අවශ්‍ය නැත. ශාරීරිය දෙපැත්තට පැද්දමින් ඉදිරියට මස් ගොඩක් එදෙන ආකාරයට යන බව දැනේ. සක්මන ඊතා සුමුදුව දැනෙන අතර සමාධිමත් බවක්ද ඇතිවේ. සක්මන ඊතා ප්‍රියජනකය. පැයකට වැඩි කාලයක් දිනපතා කරමි. දැන් ජීවිතේ ඊතා ප්‍රමෝදමත්ය. මේ සියල්ල කියා දුන් ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව පතමි. කිසියම් දෙයකින් නෙවෙයි මේ විනෝදේ මේ විවිධකේ ලැබෙන්නේ ඇෂ්ට රූප නොබැලීමෙන් කනට නද්ද නැහැීමෙන් නාහයට ගඳ නොලැබීමෙන් දිවට රස නැතිවීමෙන් කයට කයටත් නැතිවීමෙන් තමයි ලැබෙන්නේ. ඉතින් ඒකට නිර්ආමිෂ සැප කියනවා. gedara dorol තියෙන රූප පෙන්ලා සද්දස්සලා ගන්ධ රස පහදෙන් ලැබෙන සැප. ඒක කක්කා. සක්කිලි කියලා කියන්නේ. එච්චරයි. ඒකට කියන්නේ සක්කිලි මොකද හරි වියදම් ඒකට. ඉතින් මේක හම්බුනාට පස්සේ කොහොම හරි මැරෙන්න ඉස්සලා තව කාටද කියලා දෙන්න. මෙන්න මෙහෙම සැපයක් තියෙනවා විවේකජම් පීතිසුඛං. විවේකයෙන් හටගත් එක. ඒක ලැබෙනකොට විතරයි අපි අපිට අනුකම්පා කරගන්නේ. නැත්තම් කරන්නේ බරාදින හරක් වගේ අර කාමක සැපේට ආමිෂ සැපේට විඳ විඳවනවා. ඉතින් ඒ අතින් බලනකොට තිරසනාගේ මනුෂයාගේ වෙනසක් නැහැ. ඒ ආමිෂ සැපේට දඟලන දඟලිලි මනුෂයා තිරසනට සමානයි. මේ තිරසනාට ගන්න බැරි සැපයක් මේ තියෙන විවේකයෙන් ඒ නිසා ඒක පුළුවන් තරම් වඩන අතර අනිත් අයටත් ඒක පොඩ්ඩක් ලබා ගන්න ඉඩ පහසුකම් සලසලා දෙන්න කියලා දෙන්න. හයවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. අද උදෑසන පරයන්ක භාවනාවේදී ලද අත්දැකීමක් විස්තර කරමි. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. මම දැන් මෙතන ඉඳගෙන කියා සිතා ශරීරය සමබර කරගතිමි. ආස්වාසයේ නාසයේ අගටත් ප්‍රස්වාසයේ උඩුතලටත් දැනිනි. මද වේලාවකින් ආනාපානය සංසිඳුනි. ඉන්පසු ශරීරයේ බර සැහැල්ලු වී ගිය අතර අත්හා කකුල්වල දැනීමක් නැත. සිතට ඊතා නිෂ්කලංක භාවයක් දැනුනි. සිතවිලි නැති ශුන්‍ය බවක් අත්විඳෙමි. විටින් විට යන්තමට හුස්ම රැල්ල දැනිනි. මද වේලාවකින් නලලහා උඩුතල්ල තද වෙන ස්වභාවයක් දැනිනි. නමුත් එයින් අපහසුයක් නොදැනිනි. අතේ කූඹි දුවන්නාක් මෙන් දැනිනි. කිසිත් නොකර වෙන දේ දෙස බලා සිටියෙමි. කිසිදු බියක් දැනුනේ නැත. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය සර්වචනචේ සඳහන් කරනවා කෙලෙස් වලට නමක් තමයි බය කියන්නේ. ඉතින් යම් වෙලාවක නිබය කිසි දෙයකට බය නැති ගතියක් ආවනම් ඒ කියන්නේ කෙලෙස් නැහැ. ඒ නිසා කිසිම කෙනෙකුට කවදාකවත් බයක් දෙන්න එපා. ඒකට අනිවාර්යයෙන්ම යන යන තැන බය ලැබෙනවා. ඒ වෙනුවට අනුන්ට අභය දෙන්න තමන්නත් අභය දපන්න. එසේ බයක් නැතුව ගත කරන ජීවිතය හොඳට වාර්තා කරන්න. මට මේ වෙලාවේ මෙහෙම දෙවුද්ද වුණා ඒක බයක් නැහැ. ඒකට කියන්න පුළුවන් ඒ කෙලස් නැති අවස්ථාවල් කියලා. ඒ නිසා බය කියන්නේ කෙලස්. ඒ බය නැති කෙලස් නැති අවස්ථාවලට මේ අහම්බෙන් වගේ ගිහිලා තියෙනවා. නැවත නැවත ඒකට දැනුමකින් යුක්තව අවධානයෙන් යුක්තව අවදියෙන් යුක්තව යන්න ඉදිරි අවශ්‍ය පහසුකම් සලසලා ගන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් මතක් කරන්නේ. හත්වෙනි ප්‍රශ්නය අතිගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ විනාඩි 30ක් හෝ 40ක් පමණ යෙදීමෙන් පසු යටිපතුලේ සහ දණහිස් උරහිස් වල වේදනාවක් දැනෙන නිසා සක්මන බොහෝ විට නතර කිරීමට සිදුවේ. එවිට ලනුපදුරේ කොනකට ගොස් නැවතී මීටර් දෙකක් පමණ දුර තනි ලක්ෂ්‍යයක් දෙස බලා මදක් නැවති විවේක ගැනීමට උත්සාහ කරමි. එවැනි අවස්ථාවල මා අත්ින්දේ විටකෙම මීටර් දෙකක් දුර ඇති ලනුපැදුරේ ලක්ෂ්‍යය දෙසට මා ඇතුළු අවට ඇති සියලු දේ ඇදී යන අයුරක් මෙන්ම සමහර විටක එම ලක්ෂ්‍යය එසේ තිබේදී මා එයින් එළියට ඇදී යන බවයි. මේ தත්ත්වය දෙකම එකවර හෝ වරින් මර හෝ සමහර සක්මන් අවස්ථාවලදී හෝ වෙන බව තේරුම් ගැනීම ගැටලුවක් වුනේමි. මෙම සක්මනේ ස්වභාවය තේරුම් කර උතුම් පිනකි. පරයන්ක භාවනාව සක්මන් භාවනාවට වඩා ප්‍රියමුත් පරයන්ක භාවනාවට අපහසු මෙන්ම වැඩි වේලාවක් ඉඳගෙන සිටීම කොපමණ උත්සාහ කළාද ඊට අපහසු බව දැනේ. තුනටියේ මාංශ පේශීන්ගේ දැඩි බව, කකුල් හන්දි රිදීම, පරයන්කය මා කෙරෙන් උනන්දුව අඩු කිරීමට හේතු වන බව හැඟේ. එහෙත් මීට පෙර බොහෝ විට පරයන්ක භාවනාව කිරීමෙන් මනසට ඇති වූ निराமிස සුවය නැවත නැවතත් දැනීමට ඇති ඊතා ප්‍රිය බව ආකර්ෂණය හා ආසාව නිසාම පරයන්කයේ සිහිය පිටවීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මගේ තවත් ගැටලුවක් නම් සිහිය පවත්වා ගැනීමේදී මා ඇවිදිනවා නොවේ හිඳගෙන සිටිමි යන්නත් නාස්පුඩුවේ හුස්ම වැදෙන බව මෙන්ම උදරයේ උස් පහත් වන බවත් මේ තුනම හෝ ශරීරයේ දැනීම් කිහිපයක්ම එකවර 100ට නැගී. මෙම දැනීම් එක එකගෙන වෙන වෙනම සතිය වැඩිවීමට උත්සාහ කරලා ඒ අපහසු වී අනික් දැනීම්ද 100ට එයි. ස්වාමින්වහන්සේ මා ඇවිදිනවා නොවේ, මැරිලා නොවේ, ඉඳගෙන සිටිමි යන යන්න පරයන්කේ යෙදීමේදී වඩා සුදුසු ක්‍රියා මාර්ගයක්ද නාස්පුඩු අගට හෝ උදරයේ උස්පහත් වීම හෝ ශරීර කූඩුවට වැනි එක් ලක්ෂයකට සිතේදීම පරයන්කේදී ගෝචර නැතිද? මෙම ප්‍රශ්නය පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ. තිරුවන් සරණයි. මේක අර මූලික උපදේශ නැවත මතක් කිරීම අවශ්‍යතාවයක් තියෙන්නේ. කයේ කොතන තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඉස්සල්ලාම කයේ ඇතුලේ හිත තියෙනවා නම් සතුට වෙන්න. සතුට වෙලා පස්සේ පුළුවන් නම් අවශ්‍ය තැනට තිතට හිත යොදුවට කමන්නේ නැහැ. ඒක නිසා ඉඳගෙන ඉන්න එකට හෝ ආස්වාස් ප්‍රසආචයට හෝ පිම්බි වෙන කොයි එකත් එකයි. ඒ ටික කරන්ඩ සක්මනේදී වේදනා එනවා, පරියංකේදී වේදනා එනවා. ඒ නිසා මට සක්මන කරගෙන යන්න බෑ, පරියංක කරගෙන යන්න බෑ කියන තමයි මිච්ඡා වායාම කියලා කියන්නේ. ඒ වේදනා දැනෙන්නේ සතිය තියෙන නිසායි කියලා දැනගන්න. ඇවිදිනකොට මට මේ තරම් විස්තර දැනෙන්නේ සතිය තියෙන නිසා. ඉඳගෙන ඉන්නකොට මට මේ කොන්දේ අමාරු බඩ එකක් කොන්දේ සතිය තියෙන නිසා. ඒ නිසා මම මේ සතිය වැඩෙනකොට එන්නේ එන්නේ වේදනාව වැඩියෙන් වැටේ. ආහනයකට ලෑස්තිලා යන්න. ඒකට මිච්ඡා වායාම වෙනකොට සම්මා වායාමෙයි මේ භාවනා ප්‍රතිඵලයේ එනකොට පයින් ගහන්න එපා. භාවනා ප්‍රතිඵල වලට මූණට කියලා ගහන්න එපා. භාවනා ප්‍රතිඵල වලට උණු වතුරක් කරන්න එපා. ඔය වේදනාව දැනෙනවා කියලා කියන්නේ ඊගාව මට්ටමට භාවනා යන්න ලෑස්ති කායන පසන ඉක්මවල වේදනාවට පසනට යන්න හදන්න. ඉතින් ඒකට අනේ දැම්මට බෑ කියලා නතර වුණොත් ඉතින් අපි භාවනා ප්‍රගතියටයි බාධා කරන්නේ අන්න ඒක තමයි මිච්ඡා වායාම කියන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තුෙන් යන්න මේ දැනෙන වේදනා සතිය තියෙන බවට සහ සතිය ලැබෙන නිසා ලැබෙන වේදනාවක් බව තේරුම් ගත්ත දවසේ ඔන්න සම්මා වායාමයට වැටේ. ඒතකන් උත්සාහ කරන්න. අටවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස මා මෙම ස්ථානයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වූ එක්මි. මාගේ මූල කමඨහන සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාවයි. ආනාපාන සතියේ සක්මන් භාවනාව ඉරියව්ව මෙනෙහි කර සක්මන ආරම්භීමි. පළමුව වම දකුණ දෙස ඔසවනවා තබනවා යනුවෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන්ද සක්මන කළෙමි. ලනුපදු පැදුලේ රළු බවත් වැලි මළුවේ උණුසුම් සිසිල් ස්වභාවයත් දැනිනි. වට දෙක තුනක් මෙලෙස සක්මන් කළ හැක. කලාතුරකින් සිත පිට ගියත් ෂණයකින් සිත අරමුණට පැමිණේ. පය ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් සක්මන් කරන විට ටික වේලාවකදී සිරුරේ කම්පන චංචල ගති මතුවේ. එය භාවනාවට බාධාවක් වන තරම් රළු නැත. වැඩි වේලාවක් මෙලෙස සක්මන් කරන විට සක්මන් කරනවා නොව කෙරෙනවා වැනි ස්වභාවයක් දැනේ. විතක සිරුරේ බර පාදයෙන් පාදයට මාරු වන බවත් සිරුර දෙපසට දෝලණය වන ස්වභාවයත් මෙන්ම සිරුර පාවෙන ස්වභාවයක්ද දැනේ. හිසෙහි හිරිවැටීමක් හා කෘමීන් දුවන ස්වභාවයක් දැනේ. මෙලෙස පැයක් පමණ සක්මන් කර පරයන්කයට ගියෙමි. පරයන්ක භාවනාව පරයන්කේදී හුස්ම රැලි කිහිපයක් ගන්නා විටම කම්පන චංචල ගති හටගනී. එය පසුගිය කාලවලදී මෙන් රළු ගතියක් නොදැනේ. භාවනාවට බාධකයක්ද නෙවේ. එහෙත් සිත විසිරියා විසිර යාම පෙරට වඩා වැඩි වුවද වැඩි වේලාවක් යාමට පෙර අරමුණට සිත පැමිණේ. වැඩි වේලාවක් භාවනා කරන විට සිත පිට යාම අඩු වී කම්පන චංචල ගතිද අඩු වී හුස්ම රැල්ල සියුම් වීමට පටන් ගනී. ආශ්වාසයේ සිසිල් ගතියකින් හා ප්‍රශ්වාසයේ උණුසුම් ස්වභාවයක් ගනී. මේ දෙක අතර සියුම් විරාමයක් ද අත්දකිනි. හුස්ම රැල්ල සියුම් වීගෙන ගොස් හුස්ම ගන්නවාද නැද්ද යන්න නොතේරෙන තරමටපත් වේ. එහෙත් පිටත සතුන්ගේ හඬ සියුම්ම ඇසේ. මෙලෙස පැයක පමණ කාලයක් ගත කළ හැකිය. ගෞරවනීය සාමින් වහන්සේ මාගේ අත්දැකීම්වල අඩුපාඩු පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවායි පතමි. විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් පැහැදිලි අවස්ථා දෙකක් පන්නලා තියෙනවා. පරියංකේත් සක්මනේ දෙකේම පිටිගිය හිත නැවත පැමිණියයි කියලා ලියලා තියෙනවා. කොහොමද මේ බව දැනගත්තේ කියන අර වැදගත් ප්‍රශ්නේ නගලත් නැහැ, උත්තර හොයලත් නැහැ. ඒක තිබ්බනම් රචනයේ බොහෝම තව ඉදිරි ගමනක් තියෙනවා. ඒ නිසා පිටිගිය හිත ආවනම් ඒ බව දැනගත්තේ කොහොමද කියන එක ප්‍රත්‍යක්ෂණය කළේ කොහොමද කියන එක ඒ බවට නිවැරදි සාක්ෂිය මොකද්ද කියන එක ලියන්න හොඳට මතක තියාගන්න. එතකොට ඒ වැඩිපුර රචනයේ ඕජාව රස වැඩි වෙනවා. ඒ තෙන් වෙනකන් ලියලා ඒක ලියන්න නැතුව නතර කරලා දෙනවා. ඒක මතක් කරලා දෙන්න කැමති ඉදිරි දියුණුව සඳහා. 9 වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්සේ මම මෙයට කලින් වැඩසටහනට වලට සහභාගී වූ යෝගිනියක්නි. මගේ භාවනාවේ දැනට පවතින தත්ත්වය මෙසේය. පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයේ මත නිමිත්ත කරගෙන භාවනා කළෙමි. මුලින් දිග්ගු කෙටි බව, සිහිල් බව, උණුසුම් බව දැනගෙන භාවනා කළෙමි. ඉන්පසු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නොදැනී ගියේය. ඉන්පසු ටික වේලාවකින් මගේ මනසේ නොඑක් සිතුවිලි ඇති වී නැති වී ගොස් මා දීප්තිමත් ආලෝකයක් තුල සිටිනවා මෙන් වරක මට දැනේ. මගේ සිතේ විට පැහැදිලි නිසල බවකින් පිරියයි. මේ භාවනා කරන හැම විටම සිදුවන්නේ නැත. එයින් ඉදිරියට මගේ භාවනාව කළ යුතු අන්දම අනුකම්පාවෙන් පහදා දෙස ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මුලදී පියවර කීපයක් සතියෙන් ගියද දැන් මට සතියෙන් යුක්තව සක්මන් භාවනාව කළ හැකිය. එක දිගටම පැයක් වුවද නොදැනී සිත සක්මනේ තබාගත හැක. වැඩිදිරු දියුණු කිරී ගැනීමට උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය කියන්නේ සක්මනේ වගේ දිගට කරගෙන යනවා නම් එnde end end end වැඩි වෙලාවක් බලහිනකොට මේ ඇවිදින එක ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ගොරෝසු වෙනවද සියුම් වෙනවද ලං වෙනවද දුර වෙනවද ඇතුළට යනවද පිටතට යනවද කියලා ඒකේ තියෙන්න පුළුවන් හැම ආකාරයක්ම හොඳට නිරීක්ෂණය කරන්න. ඒක කරන්න පුළුවන්න්නේ දිගට බලනකොට විතරයි. පරියන්කේදීත් එහෙමයි. ඒ වගේ සමානට බොහෝම උදාාර උලාාර තැන් වලට යනවා හිත. ආය බිඳුවට බහිනවා. ආයශරයක් යනවා. අන්නේම කරනකොට තේරෙනවා ඒ වගේ පහසු තැන් වලට ආලෝකමත් තැන් වලට යන්න කාගවත් උපදේශ නැතුව වැටිච්ච හිත නැවතත් ඒ බවට තනවා වඩා ගන්න තමන් තුළින්ම හැකියාව ගන්න නම් වැටුණා කියලා පශ්චාත්තාප නොවි වැටෙtti වැටෙtti නැගිටින්න එතකොට කවුරුත් නැතුව නැගිටි වැටිච්ච තැන ඉඳලා නැගිටිට පුළුවන් ශක්තිය Taman තුලම වැඩෙනවා. ඒකට තමයි අභ්‍යාසය දෙන්නේ ලෑස්තිලා යන්න. 10 ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර සාමීන් වහන්සේ. මම පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් සිටින විට ඉක්මනින්ම එය නොදැනී ගොස් සිටිවිලි කිසික් කිසිත් සිතට නොවන තත්ත්වයට සිතපත් විය. නමුත් කය පිළිමත දැනීම සුළු වශයෙන් පැවතිනි. පසුව අවට ලෝකේම නොදැනී ගොස් මාද සිටින බව නොදැනෙන තත්ත්වයටපත් විය. ඉදිරිපිට හිස් අවකාශයේ විවිධ ආලෝක වර්ණ කිහිපයක්ද දිස්විය. මෙම தත්ත්වය පැවතුනේ ඊතා කෙටි කාල සීමාවක් තුළ පමණක් විය. ස්වාමින් වහන්සේ මේ භාවනාවේ දියුණුවක් දැයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට බයක් චකිතයක් පශ්චාත්තාවයක් නැතුව මොන දෙන්න උනා නම් ඉදිරි ගමන. එහෙම වෙනකොට බය වෙලා චකිත වෙලා තනිකන් දෝෂ ඇවිල්ලා ආග ඉස්සරහට ගිය වේගයට වැඩිය පස්සට ගියා නම් භාවනාවට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් එනකොට මගේ හිත ඒක බාරගන්නේ උත්තරයක් විදිහටද ප්‍රශ්නයක් විදිහටද කියන එක හොඳට සලකා බලන්න. ඒක වාර්තාවට දානවා නම් හරි ලේසි. එතකොට අතරම කියා කවුරුත් කියලා දෙන්න ඕනෙත් නැහැ. ඔය එන ඕන දෙකට දැකලා සතුටු උදාර වෙන හිතක් තියෙනවනම් දියුණුවක් තමයි. මොන දේ දැක්කත් පස්ස ගහනවනම් මේ භාවනා දාලා යනවනම් වැරදිච්ච බවක් තමයි පේන්නේ. ඒක නිසා ඒක පැහැදිලි වෙනකම් භාවනා කරන්න ඒකත් වார்த்தාවට ඇතුල් කරන්න. 11 වෙනි ප්‍රශ්නය අතිපූජ්‍ය සාමීන් වහන්සේට මගේ ඊතා ගෞරවනීය নমස්කාරය පුද කරමි. අද හිමිදි පාන්දර මා සක්මන් භාවනාව ආරම්භ කළෙමි. උඩමහලේ ලනුපැදුර දිගේ සක්මන් කරන්නට ඌයේ හතරටය. සක්මන් භාවනාව පළමුවෙන් දකුණු කකුල ඔසවමින් පාදයේ විලුඹ ලනුපැදුර මත තැබීමද, ඉන්පසු ඇඟිලි සමග ඉතිරි කොටස ලනුපැදුරේ තැබීමද, ඇඟිලේ පැදුර අල්ලා සිටින අන්දමද මට පැහැදිලිව පෙනිනි. ඒ සමග වම් කකුලේ විලිඹේ ඉස්සී සිදු වී ඇති බවද පෙනුනි. මට සිතවිල්ලක් පැමිණෙන්නට කලින් මෙන් මගේ කකුල් ක්‍රියා කළේය. සල්ප වේලාවක් මේ භාවනාව කර එය නතර කරමි. ඉන්පසු මම භාවනා ශාලාවට සතියෙන් ගොස් අසුන්ගත් වෙමි. එවිට වේලාව 4:45යි. පරයන්ක භාවනාව මිනිත්තු කිහිපයක් මා යෙදුනේ මගේ පලාගිය සිත මුල් ස්ථානීයට රැගෙන ඒ සිත නැවත ආස්වාස ප්‍රස්වාස රිද්මේට ඉන යන සැටියට යොමු කරන්නටයි. එක්වරක් ක්ෂණයකින් මට දැනුණා මගේ කය ඊතා සංසුම් භාවයටපත් වී තිබුණු සැටි. මගේ කයේ ඉරියව්ව මම හොඳින් බැලුවෙමි. ඒ ගල් ගැසිලා මෙන් තිබුණි. ආස්වාසයේ ප්‍රස්වාසයේ ඊතා පැහැදිලිව පෙනුනි. මම ඊතා සුඛයෙන් සිටියෙමි. ඒ නිමාවටපත් වූයේ ඈත කැලෑවේ කැලෑ ඔස්සේ gediyak ගහන ශබ්දය ඇසුණු විටය. පර්ණයන්කේ මම නැගිටිමි. ශාලාවෙන් බැහැර යන විට වේලාව 5යි 30යි. ඔය විදිහට මේ හොඳ බ්‍රහ්ම මූර්තිය වේලාව ඉර ඉරනගින් ඉස්සල්ලා ඒ වෙලාවේදී මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් ආවා. ඉතින් කුසීතය වෙලාව බුදියාගෙන ඉන්නවා. ඉඳලා කියනවා භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා කියලා. බා දක්ෂ මනුස්සයා කරන්නේ ඔය කෑ ගහන වෙලාවට කරබන් ඉඳලා කවුරු සද්ද කරන තැලට භාවනා කරන්න ගියාම ඕනේ තරම් කරගත හැකියි. ඉතින් මේකේ තියෙන විදිහට විනාඩි 45ක පරියන්කයක් සහ විනාඩි 45ක සක්මනක් තියෙන්නේ. ඔය තව ටික ටික වැඩිකරනද. එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ ලැබිච්ච පහසුව දික් කර ගැනීමේ ඥාණය තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒකට පින තියෙනවා. ඒකට කරගන්න හැටි දන්නවා. ඒක හොඳයි නම් මීට වැඩි වේලාවක් ඒ සාන්තිකර தත්ත්වය වැඩි කර ගැනීමට කල යුත්තේ කරා. 12 වෙනි ප්‍රශ්නය අතිගෞරවනීය සාමින් වහන්සේ මේ නිස්සරණ වනයේට පැමිණි පැමිණි හතරවෙනි දවසයි. සක්මන් භාවනාව ලනුපැදුර මත පාතවමින් සක්මන් කෙලෙමි. ලනුපැදුර පාදයේ හා ස්පර්ශ වන ආකාරයේ අත්ින්දෙමි. වරින් වර මා වෙත එන සිතුවිලි නොසලකා හැරියෙමි. ඒවා බලවත් වූයේ නැති බව දැනිනි. පාදයේ ලනුපැදුර මත ස්පර්ශ වන විට රළු ගතියක් දැනිනි. වඩාත් රළු බව දැනුනේ විලුඹට නොව ඇඟිලි ආශ්‍රිතවයි. හිත පාදයේ හා ස්පර්ශය මත තබා ගැනීමට හැකියිය. වැලිමලුවේදීත් භාවනාවට සිත පහදවාගෙන පාදයේ මාරුවෙන් මාරුවට පෙරට තැබුවෙමි. සිත සංසුන් මදිසයක් දැනිනි. දිගටම කරගෙන යන විට මදක් සංසුන් වූ සිතට විවිධ ශබ්ද ඇහෙන ගතිය අඩු විය. වියලි වැලි හා සීතල වැලි පෑගෙන විට වෙනස වැටහිනි. වැලිවල රළු සිහින් බව වැටහිනි. රහයන්ගේ හඬට මගේ හඬට මගේ දෙසවනට වරින් වර යොමු විය. සක්මනේදී ඇස නාසය දෙපස කුඩා සතෙකු දිව යන්නාක්සේ දැනේ. මගේ භාවනාව සාර්ථකව සිදුවන බවක් හැඟිනි. নমස්කාර පූර්වකව සාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ භාවනාවේ අඩුපාඩු හා සාර්ථකත්වය ගැන උපදෙස්ය. පරයන්ක භාවනාව ගරුතර සාමින් වහන්ස මෛත්‍රී භාවනාවෙන් ආනාපානයට පිවිසුණෙමි. මුලදී උඩුතලට හුස්ම ගැටෙන බව සෙවීමට අමතක විය. හුස්ම ඇතුල්වීම පිටවීම දිග කොට බව අත්ින්දෙමි. පසුව උඩුතලටද වදින බව අවබෝධ විය. වෙනත් සිතුවිලි නොසලකා හැරියෙමි. විනාඩි 45ක් පමණ මෙසේ සිටීමට හැකි විය. ගෞරවනීය සාමින් වහන්සේ මෙම භාවනාවේදී විදර්ශනාව කෙසේ සිදුවේද? පංච උපාදානස්කන්ධය ගැන සිටීම වැරදිද? කාරුණිකව පහදා දෙන්න. යන විදියට යන්න දෙන එක තමයි හොඳම වැඩේ. ඒකට හිත විවිධාකාර ව්‍යාපාර පටන් ගන්නවා. විවිධාකාර ගොඩ පෙරක දෝරුකම් ගේන්න පටන් ගන්න. ඒ ඔක්කොම මිත්‍යා ස්වරූපයෙන් එන මාර පක්ෂික බලවේග. එකක්වත් බලන්න එපා. භාවනාවට ඒව අවයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ඒ අතරමැද නැවත නැවතත් සතිය දිගට වඩන්න. ඕව අවයි කියලා පශ්චාත්තාපුණත් ඒත් කෙලෙසයක්. ඔය ප්‍රාර්ථනා කරා ඒත් කෙලෙසයක්. එනේක වළක්වන්නත් බෑ. නමුත් අර අත්විඳින දේ ප්‍රත්‍යක්ෂණය කරන දේ ප්‍රත්‍යක්ෂ කරන දේට මුල් තැන දීලා ඉදිරියට කරගෙන යන්න කියලා නිකන් ආරස්සාකාරීව උත්තරයක් දෙන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නය අද දිනේ අවසාන ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස මට ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. භාවනා කරගෙන යන විට නොදැනී යනවා නෙවෙයි. මුල ඉඳලම දැනෙන්නේ නැහැ. මම සෑහෙන කාලයක් භාවනා කරත් ඒත් හුස්ම රැල්ල දැනුනේ නැහැ. ස්වාමීන් වහන්ස කරුණාවෙන් මම දැන් මොනවා කළ යුතුද කියා කියා දෙන්න. කය දිහා බලාගෙන සිටිය යුතුද? අපි ළඟ නැති එකක් ගැන පශ්චාත්තාප වෙන එක තමයි පෘථජ්ජනය කියන්නේ. Taman ළඟ නැති මීහරකෙක් ගැන හරියට තැවෙන. මට මීහරකෙක් නැහැනේ. මට මීහරකෙක් නැහැනේ. මට මීහරකෙක් නැහැනේ. මට මීහරකෙක් නැහැ. කවුද කිව්වේ මේ ආනපාන බලපන් කියලා? දැන් අද තුන්වෙනි දවසේ. මම තාමත් ඒ වගේ අර මූලික දේවල් පිරිසිදු වෙලා නැහැ. එහෙම නෙවෙයි අන්තිම දවසේ නෝලත් ඕක තියෙන්න පුළුවන්. ඒක නිසා අන්තිමට අහන මං ඉඳගෙන ඉඳලා ඒක දිහා බලන්නද කියලා. ඕක පැත්තකට දාන්නකෝ සක්මන් කරන්නේ කොහොමද කියලා කියන්න බෑනේ. කැමැති දේ ලියපෙකන කතා කරන්න. එතකොට අපිට විනාඩියක් දෙකක් ගන්න පුළුවන්. මේක න සක්මන් භාවනා කරාද ඒකෙදි මොකද්ද වුනේ කියලා එතකොට අරිට වැඩිය පිළිසිතුයි. ඉතින් මහන්න කැමැති නැත්තම් හොඳම දේ තමයි මූලික උපදේශ වලට නැවත අහුම්කම් දෙන්න. එනතන් අර මං කියන්නම් විශයන්ට හැන්දෑවට පෙන්වන්න කියලා සක්මන් භාවනාව. ඒක කරලා එකෙන් උපදේශ ගන්න ඊට පස්සේ වාඩි වෙලා පේන්නේ මොනවද කියලා බලන්න බලන්න යන්න එපා. පේන දේ කියන්න. එච්චරයි. නැත්නම් අර පළවෙනි වාක්‍ය තුනම තමයි කී කිය ඉන්න වෙන්නේ. ආනපනේ පේන්නේ තිවිලා නැති වුණා නෙවෙයි මුලින් ඉඳලම පේන්නේ. ඉතින් අයත් දෙයියනේ දැන් මම මොකද කරන්නේ? බරපතල ප්‍රශ්නයක්. මලක මීහරකෙක් නැහැ. ඒ මීහරකට මොකද කරන්නේ? අර අවුරුදු 4ක ළමයි කතා කරලා කියනවා මේ මිනිස්යාගේ වැඩේම තාම හම්බෙච්ච නැති එකක් ගැන තැවෙන එක. මේ හම්බෙලා තියෙන ඔක්කොම එකක් කරනවත් මතක නැහැ. අර නැති එක ගැන තැවෙන එක තමයි වෘත්තජනයාගේ ස්වභාවය ඒක තමයි. ඉතින් එක්කෙනෙක් එහෙම කියනකොට අනික කට්ටිය නිකන් කුයිකු ගන්න එක නැති කට්ටිය වගේ. ඒ කොයි එකත් එකයි. කොයි එකෙත් එකයි. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලත් හොයනව මොනවද තව. හම්බෙන්නේ නැති එකක් හොයනවා. ඉතින් තියෙන එක මොකද්ද කියලා බලපුවම ඒ ඒ පචන ඇහෙන්නෙම නැහැ. මොකද එතකොට ඒක උත්තර දෙන්න පුළුවන් වග වෙන ප්‍රශ්නයක් නේ. ඒ නිසා මූලික කමටහන් උපදෙස් ටික අහන්න. ඒකලියොල්ල මේ සක්මන් භාවනාව ওই වගේ කට්ටියට පොල්ලෙන් දමලා ගැහුවාගේ උත්තරයක්. සක්මන් භාවනාව ගැන එක වාක්‍යයක් ලියන්න. ඒ විස්තර ටිකුත් බලන්න බල්ලිවලා වැටහෙන දේ කියන්න නැති දේවල් ගැන චෝදනා කරන්න යන්න එපා. මේක මේ මූලික මානවයිති වාසිකම් පිළිබඳ නඩු අහන උසාවියක් නෙවෙයි. එහෙම ගන්න මේ පේන දේ කියපන් එච්චරයි කියන්නේ. ඉතින් ප්‍රශ්න එතනින් නතර වෙච්ච ගමන් සන්තෝෂයි. ඊයේත් එක ඒත්තත් එකතු අද අපි වෙලාවට නතර කරලා තියෙනවා අපිට තියෙනවා විනාඩි 55ක් විතර කාලයක් සක්මනට. ඉතින් අපි එතනින් මේ මේ වෙලාව මතක් කිරීමෙන් තා ප්‍රශ්න ඉවරයි බව මතක් කිරීම අපේ සාකච්ඡා නිමාව සටහන් කරනවා. තුනට අපි නැවත රැස් වෙනවා පරියංක භාවනාව සඳහා. සියලු දිනාටම තෙරුවන් සරණයි.